මේ සාතික කරන්න පුළුවන් ආනාපානෙන් පටන් අරගත්තට ඒක ඇති දෝෂයක් ඇත්තේ නෑ හැබැයි යෝගාචරය සෙල්ලක්කාර කෙනෙක් වෙන්නේ එන අභියෝග වලට මුහුණ දීලා වෙච්ච දේ වෙච්ච හැටියට ගුරුවරට කියන්න පුළුවන් ගැතිය තියෙනවා නම් අපට අසුද්ධ කරනකොට ගුරුවරට පුළුවන් අත දෙන්න උංග දෙනකොට වෙන්නේ මේ වෙච්ච දේ කියා ගන්න බැරි කම. මිසිකල සංජාවාන්සලාට දෙදෙවිච්චාම් වාක් වෙලාට දොස්තරු නිකන් තමයි මේක කරන්නේ. නිකන් තමයි අනගාන දීලා බේසුත් කරන් දීලා ඔක්කොම කරලා එනවා. මේ අපේ ලංකාවේ හිටිය පහුගිය දවස්වල ඔය ආටිකල් මාත්‍යා බොහොම ප්‍රසිද්ධ කෙනෙක් ශල්‍ය වෛද්‍යවරේ එතුමා විතරම සංඝාසන ප්‍රදේශ මොමිලේ තමයි වැඩ කරන්නේ ඔය තුමා කියලා කියනවා මේ සංඝයාට මම ගොඩාක් උදව් කරලා තියෙන සංඝයාට මම ගොඩාක් වේ කරන එකම සංඝයා වහන්සේ නමකට තමන්ගේ රෝග ලක්ෂණ කීමේ හැකියාවක් නැහැ කියන්නේ. ආපුවාම නරියයි බල්ලයි කතා කර කර ඉන්න යුද්ධහම ගන්නන්න බෑ අර ડોක්ටරට. කිසිම කෙනෙකුට මේ ආවේ මොකටද කැක්කම කොතනද විගුරුම කොතනද කියලා අහුවොත් පොඩ්ඩක් හිතකොත් මාත්‍යා කියලා මොකක් කරේ පටන් ගන්න. ඉතින් දොස්තර මාත්‍යා මොනවා හරි ලියලා දීලා පිටක් කරනවා. ඉතින් දොස්තරලෝක කෙනෙකුට දන්නවා ඇති. ලෙඩුන තියෙන කය දෙට වැඩි මනස. ඉතින් තොත්තර මාතේ ගහලා ගියාම උගත වෙනවා. අනම් මනම් කතා මිසක මේ ආපු කාරණා මතකයි. භාවනා කරන්න ගියාම ඇත්තටම අපි මේ කරන්නේ සතෝ ආසසති සතෝ පසසති කියන එකත් මතකම කියනවා. සත්‍විලක් එනකොටම කිපේ. වේදනාවක් එනකොටම කිපේ. සද්දයක් ඇහෙනකොට කිපෙනකොට අනේ හිතවිල්ල බලාපොරොත්තු වුණාට වැඩිය හානියක් කරලා තමයි යන්නේ. එයි මොකද අපි කිපිලා අපි සතිය නැති වෙනවා. අපි ද්වේෂයක් පටවගන්නේ. ඉතිවිල්ල නම් එන්නේ නිකන් මල්ලෙන් ගහලා යන. අපි එවනේ මල්ල දිගහැරලා ගහගන්න. වේදනාවක් කෙනකොටත් එහෙමයි. සද්දයක් කෙනකොටත් එහෙමයි. ඒ කියන්නේ අපි අර ගියේ මේ විචුල් වේදනාව හද නැති තැනක රුද්ධ වශයෙන්ම 100ක් ආනාපානෙ ලැබේවා කියලා වෙන්න ඇති. නමුත් ආනාපානෙ කරන්න ගියයි කියලා අපේ අනික් ඉන්ද්‍රයන් අතර වෙලා නැහැ. ඒක දිගටම වැඩ. ඒ කියන්නේ මනුෂයා හොඳට පණ තියෙන බය වෙන්න තැන. ඒක බාධාවක් නෙවෙයි. ඒ නිසා එතනදී ආනවන මුල්තන දිලා කටයුතු කරාට හරි දේවල් හරියට දැනගෙන ඒක වාර්තා කරන්න පුළුවන් නම් ඒ ගුරුවරයාට ලොකු තොරතුරක් පාඩපත් වෙනවා. මේකත් කායේ කායනුපසනාවම තමයි. කායේ කායano බලනවා මිස මේ වේදනාවක් නැති හිතවිල් නැති සද්ද නැති ලෝකේ ආනාපාන විතරක් රජ වේවා කියලා බලනවා. ඒක කායේ කායනුපසනාව නෙවෙයි. ඒ මානසික කායයක්. මෙන්න සරුවචනාංශයේ රාගෝඤ්ඤ තාඥානෙ ලැබුවට පස්සේ ඒ හිතවිලි ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේලා කාය වේදන ඇවිල්ලා මෙහෙම ඉඳගෙන භාවනා කරන්න බැරුව ආනන්ද ස්වාමීන් වහන්සේට කියලා තියෙනවා අනේ ආනන්ද බණ ටිකක් කියපන් මගේ කොන්ද අමාරුයි. ඒත් ඇවිල්ලා බුදියන්දලගේ. වේදක ඇවිල්ලා තියෙනවා. බණ කී කියනකොට මාරය ඇවිල්ලා කරදර කරලා හද්ද කරලා තියෙනවා. අවධානය කඩලා තියෙනවා. ඉතින් අපි මේ නිකම්ම නිකන් නරපකෝ. ඉතින් අපිට වේදනාවක් ආවම මොකෝ අපිට රද්දයක් ආවම මොකෝ අපිට වේචි ළඟා වහම මොකෝ බඩ වෙන්නේ නැහැ. ඒක වෙන්න පුළුවන්. ඒක ලෑස්තිලා යනවායි කියන එකම තමයි කායේ කායන ප්‍රශ්නේ කියලා කියන්නේ. නමුත් ඒ විදිහට ක්‍රියාට යම් වෙලාවක අපිට හම්බුනොත් හරියට මානපාණ්ඩ මුණ දීලා ඉන්න අපි එතනින් ආ දැන් හිතුවේ ඉන්න. දැන් සද්ද නැහැ කියලා සතුට වෙලා නතර වෙන්නේ. අපි ආනාපානෙ හුදුවට දෙකට කරලා ආශ්වාසය කොහොමද ප්‍රශ්වාසය කොහොමද ආදි වශයෙන් බලන එක තමයි මෙතනේ තියෙන අවස්ථාව ක්ෂණ සම්පත්තිය වැඩ ගැනීමක්. වීර්ය වැඩි කර ගැනීම සතිය වැඩි කර ගැනීම කියන්නේ. ආන්නේ විදිහට මේ පළු දෙක දෙකට කඩා ගැනීම. ආස්වාසය වෙනමයි ප්‍රස්වාසය වෙනමයි කියලා දෙකට කඩා ගැනීම පුංචි නමුත් අරයත් මාර්ගයේ දක්වාම යන පැලේක. කොටින්ම කියනවා නම් ආනාපානය කියලා කියන්නේ දෙකක් කියන එක තේරුම් ගන්න. ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන මේ නාම රූප කියලා දෙකට කඩා ගැනීම තමයි විපස්සනා භාවනාවේ අයන්නේ. ලෝකේ තියෙන තාක් දේවල් සමූහ මේ සමූහ ඝණය කඩන් ඉගෙන ගන්නවයි කියනකොට කරන පටන් ගන්නකොටම ටිකෙන් ටිකෙන් ටික ටික සක්කාය දිට්ඨිය කැඩෙන්න පටන් ගන්නවා. සක්කාය දිට්ඨියට කැමැති ඇත්තෝ සමිති සමාගම් පිටවනවා සමෝහ ඇති කරනවා ඒවත් එක්ක අඳුන ගන්නවා සදාකාලික වෙන්න උත්සාහ කරනවා. සක්කාය දිට්ඨිය අභියෝග කර නැත්තෝ කියන කියන දේ කඩ කඩ කඩ කඩ බලන එකට කියන විභජ්‍යවාදී කියලා. අපි බුද්ධ ආගමේ මේ ථේරවාදී කියන විභජ්‍යවාදී. හම්බෙන සෑම දෙයක්ම කඩ කඩ බලන. ඒක තමයි මේ ආස්වාද ප්‍රසවාස කියන දෙක ආනාපාන කියන එක දෙකට කඩලා ආස්වාද වශයෙන් ප්‍රසවාස වශයෙන් සතිය පිටවනකොට කට උත්තරේ හරිය විචිත්‍රයි. ඒ ශාක්‍ය උසාවියේදී හොඳට බාර ගන්න. මොකද දැක්ක දේ වෙච්ච දේ සත්‍ය දේ. මම ආනාපාන බැලුවයි කිව්වට ගුරුවරයා බාර ගන්නෑ. ගුරුයන් ආස්වාදේ කොහොමද? ප්‍රස්වාදේ කොහොමද? දවසක් ඔය ගුරුමේ <coughs> මට උගන්වපු ස්වාමීන් වහන්සේ හරීම මේ මේ කාරණාවට තාමත් සංවේදී. ඒ ස්වාමීන් වහන්සේත් එක්ක ඇමරිකාවේ ඉඳලා ඉගෙන ප්‍රොෆෙසර් කෙනෙක්. ඇවිල්ලා යා භාවනා කරන සින්සින් ජෙට් ලැක් එක නිසා. ඒ අමාරු නිසා මුල් දවස් ටිකේ හරි කියන්න දෙයක් නැහැ. අමාරු. ඒ කියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. දවස් දෙක තුනක් යනවා. ඔකට පුරුදු වෙයි. ඒ පුරුදුනාට පස්සෙත් මෙයා ඉස්සරහින් ඉඳගෙන කිව්වලු අද නෑ ඒක කරගෙන පින්වීම හැකීම් භාවනාව. එහෙම කරන යනකොට මට මේ ඉස්සරහට වෙන්න තියෙන දේත් පෙනුණා. මම පුංචි කාලේ මට මෙහෙම මෙහෙම දේවල් වෙලා තිබුණා. මට ඒක නිසා මං ගිය ආත්මෙටත් මගේ හිත කියලා කියලා ඉන්න ලොකු කතාවක් පටන් ගත්තා. මේ ස්වාමීන් වහන්සේ මොකක් කෙලින් බලින්ද බෑ ප්‍රොෆෙසර් කෙනෙක්නේ. සාහන් ඉලවලු ඕක දැක්කේ පිම්බෙන වෙලාවේද හැකිලෙන වෙලාවේද ඒක අසුතරේ වල ජීල කර්මාකලේ යෝගාවචරයක් වෙන්න උත්සාහ කරනවා. ඔය පන්ති කම්පැත්තකදී. අන්න ඒ වගේ තමන් මේ ටික දන්නවනම් කමසහන් දෙන ගුරුවරයාට යන්න ඕනේ නැහැ. යන්න ඉස්සෙල්ලාම කමසහන් වார்த்தාව එඩිට් කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ මේ දේවල් තාරබරට වැඩේ. වැඩක් නැහැ. අපි පෞද්ගලිකත්වය වෙන්නන්ට ඕ ඉතිහාස කතාවල් මේක ඇති වැඩයි නෑ. අපි කමටහනක් දීලා තියෙනවා. ඒකට පැය ගණනක් ගත කරලා තියෙනවා. වැරදිච්ච වාර අනන්තයි. නමුත් හරියට තැනකින් පටන් ගන්න. මම වාඩි වුණා. මම කායට හිතේ යෙදුවා. ඊට පස්සේ උඩුකය මට නැත්නම් නාසිකාග්‍රේ මේ විදිහට ආස්වාසයක් මතුණා. මම ඒ ආස්වාසය කියලා මෙනෙහි කරාද මෙනෙහි කරාන මොකද්ද වැටුනේ? ප්‍රසවාසය ලැබ ප්‍රසවාසය කියලා මෙනෙහි කරාද වැටුනේ මොකද්ද කියලා කිව්වනම් විනාඩි 5ක් යන්නේ කමටහන් සුද්ධ කරන්න. බොහෝම ඉක්මනට අවශ්‍ය කාරණාවට පැන ගන්න පුළුවන්. මේක ඉතා වැදගත්. විපස්සනාදී ඉතාමත්ම වැදගත්. අපි මෙතෙක් කල් දිනු කරපො නැති මේ ඉන්දිය ධර්මයක් මේ දිනු කරන්න හදන්නේ පසුබිමට සාපේක්ෂව කතා කරන්න පටන් ගන්නවා. ඕකෙන් ගියොත් ඔබ තමයි Nobel Silence වල තියෙන shortestම කට්ටිය. ඉස්කෝලේ යන කාලේ අපේ පොඩි අක්කා කෙනෙක් හිටියා. ඒ අක්කා මෝඩයි. ආසෙන් දේව දන්නේ නැහැ. හැබැයි බොහොම සමාජශීලී. ඉතින් ඉතින් අපි ඉස්කෝලේ ගිහලා ආවම ගෙදර කියනවනේ අම්මලා තාත්තලාත් එක්ක හැන්දෑවට කරන ගමන් ඔය ඉස්කෝලේ වෙච්ච දීදී කතා කර කර ඉන්නවනේ. අපේ ගෙදර 11 දෙනෙක් හිටිය දරුවෝ විතරක්. ඉතින් උඟා කතා කරලා තියෙනවා. ඉතින් මේ පොඩි අක්කා කියනවා ඔය පන්තියේ තීචාව නැති වෙලාවේදී කෙල්ලෝ කයිවාරුවට පටන් ගන්නවනේ. පටන් අරගත්තාම දැන් පුරුදු වෙලා ඉන්නවලු එක්කෙනෙක් මාත්‍රකාලියන්ටයි. කිසිම වග විභාගයක් නැතුව මේ මාත්‍රකාවෙන් මේ මාත්‍රකාට මේ මාත්‍රකාවෙන් මේ මාත්‍රකාට කයිවාරෝදියා බලනකොට පුදුමාකාර විදියට මේ මාත්‍රකාව වෙනස් වෙනවා. කිසිම තේමාවක් නැහැ මේ කරන කතාව. අන්න ඒ වගේ තමයි අපි සැලකිල්ලෙන් තොරව නැත්නම් ආනාපාන කියන තේමාවෙන් තොරව කොච්චර මේවා කරත් අපි කාදාත්මයේ මුල මේකයි අග මේකයි කියලා අග මුල පෙතේර ගන්න හම්බ වෙන්නේ. අනේක නැති කරන්න අපි පටන් ගන්නකොටම අනිස්ථාන කරන්න ඕනේ. මට ඊයේ හුස්ම රැලි හතරක් බලන්න පුළුවන් වුණා. අනේ අද මට පහක් බලන්න ලැබීවා කියලා. විනාඩි විනාඩි හතරක් කරන්න පුළුවන් නම් පහක් කරන්න ලැබීවා කියලා පටන් අරගත්තොත් මේ අන්දමන්ද වෙන නන්නත්තර වෙන හිතවිලි ධාරාවට යම්ම කොඳු වැටපෙලා. යම්ම පදනමක් යම්ම තේමාවක් එකතු කරගන්න පුළුවන්. එහෙම නොවුනොත් ඇත්තටම අපි මේ අපේ මේ විඥාන ස්රෝතය අවුල් කරන්නේ. ඒක නැති කරන්නයි කරුවචන් මේ ඉලක්ක ඇඳලා පෙන්නලා තියෙන්නේ. සතෝ වාස සති සතෝ පස්ස සති. ආනෝ විදිහට ආස්වාද ප්‍රසාද දෙක දෙකක් වශයෙන් තේරුම් අරගත්ත කෙනාට ඉස්සරහට යනකොට බොහෝම හොඳට ආස්වාසය ප්‍රස්වාසය දෙකේ වෙනස තේරුම් ගත්ත කෙනාට අනිවාර්යයෙන්ම හම්බ වෙන දේ තමයි ඉස්සරහට යනකොට ආස්වාදයෙන් ආස්වාදයට ඇති වෙනස අහු වෙන පටන් ගන්නවා. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට ඇති වෙනස අහු වෙන පටන් ගන්නවා. ඒක තමයි දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීච පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීච පජානාති. මගේ ආස්වාදයේ ඉස්සල බොහොම දිගට ගියා. දැන් එන්නේ එන්නේ ආස්වාදවල කෙටිවීමක් සිදු වෙනවා. මගේ ආස්වාදයේ ප්‍රස්වාදයේ ඉස්සල දීර්ඝව සිද්ධ වුණා. දැන් එන්නේ එන්නේ කෙටි වෙනවා කියලා ආස්වාද ප්‍රස්වාද දෙකේ වෙනස දක්වපු හිත කවදාකවත් ආස්වාදෙන් ආස්වාදයේ තියෙන පුංචි වෙනස නොබලා ඉන්නේ. ඊට මුල් ගොරෝසු දේ ගොනු අල්ලපුණාට පස්සේ බොහෝම ලේසියෙන් අර සියුම් ගොනු අල්ලනවා. විශේෂයෙන්ම මේ වගේ බණක් අහලා ධර්ම සාකච්ඡා කරලා Taman කලින් භාවනා කරලා සාර්ථක වෙච්ච විශ්වාස සහිත හිතකින් වාඩි වුණා නම් ඒ වාඩි වෙලා හිත සැක බෝ කරන්නේ නැතුව අනිශ්චිතතා බෝ කරන්නේ නැතුව හරි එල්ලේ යන්න ඉස්සලම එල්ලේ දැනගෙන මේක තමයි මේ කායේ කායන් පස්සේ කියලා කරන්නේ කියලා ආස්වාද ප්‍රස්වාසයට මිහිතිය දාන එහිම හිත පවත්වාගෙන යනකොට මොකද වෙන්නේ මේ කයේ රුධිර ධාරාවේ තා ස්නායු පද්ධතියේ වැඩ එnde ende ende ende ende සංසිඳෙන්න පටන් ගන්නවා විශේෂයෙන්ම හැම ප්‍රධාන කරගෙන ගලන රුධිර ධාරාව අමතක කරලා ඇතුළත සුසුම්නාවත් එක්ක තියෙන මූලික ඉන්ද්‍රියන් පමණක් ලේ යන බාහිර රුධිර ධාරාව අකර්මණ්‍ය වෙන පැත්තකටපත් වෙනවා නිින්දේදී සිදුවෙන වැඩේ සිදුවේ. ස්නායු වල මධ්‍යම සුසුම්නාවේ අත්‍යවශ්‍ය කාරණා හැර අනිත් ඒවා අඩු කරනවා. ඒ අඩු කිරීම නිසා ශරීරයට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය අඩුවක් සිද්ධ වෙනවා. ඒ අඩුව නිසා සුවාසයක් ඕන කරන්නේ ලාවට යාන්තම හුස්ම ගන්න ඇති. මේක නැති කරන දෙන ප්‍රධාන විෂ තමයි සැකේ. සැකයක් ආපු ගමන් මේක භාරතම හිත ඇවිසීම නිසා රුධිර ධාරාව වහාම හැමත යනවා. ස්නායු සම්පූර්ණ සංවේදී වෙන්න පටන් ගන්නවා ආරක්ෂක සහ පැහැර පැන දිවීමේ ක්‍රියාවලිය සූදානම්. එතකොට එක පාරට මීමේ සුදියක් ඇවිස්සනවා වගේ ගුණුව නැති වෙනවා. ඒක නිසා සද්දයක් ආවත් කමන්නේ සැක උපදවන්න ඕනේ වේදනාවක් ආවත් කමන්නේ සැක උපදවන්න දෙයක් නැහැ. හිතවිල්ලක් ආවත් කමන්නේ සැක උපදවන්න බැහැ. වෙන දේවල් කියලා හැකි හැම වෙලාවකම ආනාපාන නීතිය දාන හිතුවොත් දීර්ඝ හුස්ම රැල්ල, කෙටි හුස්ම රැල්ලක් වඩපත් වෙන බව ඉබේම යෝගාවචර තේරෙන්න පටන් ගන්නවා. මේක තමයි මේ හීලින් ප්‍රොසෙස් එක නැත්නම් අපේ තියෙන මේ සුව සේවාව පටන් ගන්න තැන. මේක ඉතින් ඔක්කොටම ඔය සමලයේ කසන වුණා වාගේ එකවර හිතුවෙන්නේ නෑ. නමුත් හැම කෙනෙක්ම අඩු ගන්න දවස් දෙකක්වත් අත්දකලා තියෙනවා. හැමදාම එනවටත් කැමති. නමුත් එන්නේ නෑ. මොකද හේතුව කුංචි සද්දයක් ආව ගමන් වේදනාවක් ආව ගමන් ඒකට කලබල වෙනවා. කල වෙලා සැක උපදින මගේ සතිය කැඩිලාද මගේ ආනාපානිය කැඩිලාද දැන් මම ආනාපානිය ඉස්සලා හොඳට දැනන දැන් නොදැනෙන්නේ දෙයක් නිසාද මොකද වෙලා තියෙන්නේ මම ඇත්තට මැරිලාද නැත්නම් සීනති වෙලාද ඉතින් ඇත්තට කරලාද බලන්න පටන් ගන්නවා. එහෙම කරන්නේ නැතුව මේකට අනුග්‍රහ කරනවා කියලා කියන්නේ දීර්ඝ හුස්මක් තියෙනවා නම් ඒක දීර්ඝ හුස්මක් වශයෙන් දැන ගන්නවා. කෙටි හුස්ම ගන්නවා නම් කෙටි හුස්ම වශයෙන් දැන ගන්නවා. මේකදී හුස්ම වශයෙන් උත් නෙවෙයි බලන්නේ. හුස්ම දෙකට කරලා ආස්වාද ආස්වාද වශයෙන් බලනවා ප්‍රස්වාස ප්‍රස්වාස වශයෙන් බලනවා. ආනෝ විදිහට දිගං වාසසන්තෝ රසං වාසසන්තෝ කියන පාට හොඳට තේරුම් ගන්නවා නම් මේක හොඳම හොඳ කායේ කාය අනුපස්සනාවක් මේ කතා කරන්නේ. කාය සංස්කාරයන් පිළිබඳව මෙතෙක් නොදක්ක තාට සංසිඳුමින් සංසිඳුමින් ඉදිරියට යනකොට එතෙන්ට ගියාට පස්සේ නැත්නම් කේටි හොස්ප දැක්කට පස්සේ කරුවචනසී යෝජනා කරන්නේ සබ්බ කාය පරිසංවේදී අසසී සාමීති සික්කති. කිවුණා වූ සියුමුණා වූ කෙටි වුණා වූ ආස්වාසයේ මුලැමැදාක බලන්න. නැත්නම් පටන් ගන්න තැන සිට මුල් මැද හරහා අග දක්වාම බලන්න. ප්‍රසවාසයේ කෙටි වෙච්ච කීකරු වෙච්ච සංසිද්ධිච්ච ආස්වාසේ ප්‍රසවාසයේ මුලමදාග වශයෙන් මේ ආස්වාස ප්‍රසවාස මුලුල්ලම බලන්නේ. ඇත්තට මේක උඟා ක්ලේශි ගොරෝසු වෙලායි. නමුත් මේ තවත් සියුම් උනත් ඊටත් වඩා தත්ත්වයට ගන්න ඕන නිසායි සියුම් වෙච්ච එක උනත් නැහැයි කියලා හිතන්න එපා තියෙනවා මොකද මැරිලා. කුෂ්ම ගැන නතර වෙනවා මැරෙන්න එපායි. ඒ සාමාන්‍යයෙන් අර කිරියාමි උනක් ගන්න කතාවනේ. අත්පණි හුස්ම ගන්න තමයි මැරෙන්නේ නැහැ. මොකද නැහැ කියලා කියන. ඒකට නිසා මේ කියනවා තියෙන එකේ මුලමදාක බලනවා කියලා හොයන්න පටන් අරගත්තාම ඇත්තටම සමාහට නොදැනිය ආයෙත් ලාවට පේන්ට් වගේ පටන් ආයෙත් බොහොම ඉක්මනට නැතිලා. නමුත් විශ්වාසෙ බෙදින්නේ හැක පහල කරන්නේ නැහැ. හැකි සංඥාව නැති කරගන්නේ ආනාපාන දින ගෞරවය අඩු කරන්නේ නිග්‍රහ කරන්නේ නැහැ අනදර කරන්නේ ඒකම බලන ඉන්නකොට මෙන්න මේ විදිහට මුලැමැදාල බැලීමේදී පැහැදිලි ඉර බැහැගෙන යනකොට හඳ පායන්න වගේ කාරණා සිදුවේ. ඒ මොකද්ද මෙතෙක් කල නොතිබිච්ච නොදැක්ක ආස්වාද ප්‍රසාද දෙක අතර හිදැස ලොකු වෙලා පේන්න පටන් ගන්නවා. ආස්වාද කියන්නේ බොහොම දින්ගිත්තක් ලාවට පෙන්න හිසත් මතන මතුනේ හිස්තන දිගට කියලා ප්‍රශ්වාසලා ලාවට යාන්තම් මත වෙලා නැතිලා. ওই දෙකක් නැහැ කියලා ගණන් ගත්තොත් වෙන්නේ දිගටම හිස් වාගේ. ඇත්තටම කියනවා නම් ඔය හිස්තන ගොරෝසුට දැනෙන තරම් තිබුණා. නමුත් අපේ හිතේ ඉතර සියුම් නැහැ. නිසා ආස්වාදේ හොඳට තේරෙනවා. අලියෙක් කියලා ගහක පිට අතුල්ලන්නා වගේ හොඳට ඇති වෙනවා තේරෙනවා. ප්‍රශ්වාසයත් තේරෙනවා. දෙක අතරමැද තේරෙනවා. මොකද හිත ගොරෝසුයි. නමුත් මේ ආශ්වාස ප්‍රශ්වාස සිවුණාට පස්සේ මුලමඳාක බලන්න ගියොත් තේරෙන පටන් ගන්නවා ප්‍රශ්වාසයේ අවසානයේ සහ ආශ්වාසයේ ආරම්භය අතර දීර්ඝ සංක්‍රමණයක් මාරු වීමක් පටලැවිල්ලක් පිටපොට යාමක් සිද්ධ වෙනවා. ඒක දැක ගන්න තරම් අපේ සතිය සිවුම් නැහැ. ඒක දැක ගන්න තරම් අපිට තාම සමාධිය නැහැ. නමුත් ආස්වාද ප්‍රසආදයක නොපෙනීම නිසා සැක පහළ නොකරන හිතියොත් වෙන දෙයක් පේන්න දෙයක්වත් නැහැ. පේන්නේ මොය හිස්තන තමයි. ඒකට සාදර වෙන්නේ නැත්තම් එකෙන් අදහස් කරන්නේ හිත ඊගාට දෙන සද්දේ හෝ වේදනාව හෝ හිතවිල්ල ගන්න. මේ හිස්තන සාදර වෙනවයි කියලා කියන්නේ තුනී වෙන්න වෙන්න වැඩි සන්තෝෂයක් ඇති කරගන්න. අබෝම හොඳයි. පිටකොට ගිහිලා නෙවෙයි සතියින් කරන්නේ. සමාධියෙන් කරන්නේ. හොඳයි. දැන් මොකද බලන්නේ? බලනකොට පේන්න පටන් ගන්නවා මෙතෙක් කල අතන මෙතන තිබිච්ච මේ ગેප් එක හිස්තන දැන් මුළු අවකාශයම පුරාගෙන යනවා. මෙතන සැක කරන තැනක් මේ ඇත්තටම වැඩි විශ්වාසයෙන් බැලිය යුතුද? නමුත් ඔතනදී බලාපොරොත්තු නැති ආකාරයක මතුනොත් එහෙම නැත්නම් මේක එනකොට කලකොල වුණොත් මේක ආවට පස්සේ එකට අනදර කළොත් කරකොලට ඇරියා වගේ මුදු මැද ගිහිල්ලා අතහැරියා වගේ. කාන්තාරක තනි වුණා. මහා මහා කැලේකට ගිහිල්ලා දිහා මාරු වුණා වගේ යෝගාවචරය කලකොල වෙනවා. කලකොල වෙන එක නම් නැත්නම් වෙන විදිහට කියන කලකොල නොවිච්ච එක්කෙනෙක්වත් නැහැ මේ ලෝකේ. ඕනම කෙනෙක් කලකොල වෙනවා. නමුත් සර්වඥාන්සේම නොවීම පිණිස ඊළඟට පෙන්නනවා හොඳට ගොරෝසු වෙලාවේදී හොඳට ලකුණු ගන්න මොකේද ආනාපාන. ඊට පස්සේ ආනාපානේ සිවුම් වෙනකම් පියවරෙන් පියවර පියවරෙන් පියවර මෙනෙහි කරමින් මෙනෙහි කරමින් සතිමත්වම ගමන් කරන ගමන් කරනකොට හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා නොපෙනිච්ච මේ අතරමැද දැන් හාත්පසින් පුරවන. ගුරුසු වේලාවේදී ආනාපානේ වැටෙනකොට මේ යෝගාවචරයට එක්ක සතුටක් එහෙම නැත්නම් හොඳ වේදනාවක් දැනෙනවා. වේදනාව කියන්නේ මේ අදහස් කරන්නේ වින්දනයක්. නමුත් අතරමැද දකින්නකොට වින්දන නෑ වේදනා නෑ. තියෙන වේදනාව සැප දුක් වශයෙන් කඩන්න බෑ. අදුක්කම සුඛ ස්වරූපේට මධ්‍යස්ථ වේදනාවක් පේන. මේ වේදනාවට අපේ හිත කවදාකවත් මුළු සංසාරේ කවදාවත් පුරුදු වෙලා නැහැ. එයා බලන්නේ මෙහෙම වෙනකොට මොකක් හරි ළඟ තියෙන සංඥාවක් අල්ලගෙන එළිලා ඉඳයි. නමුත් අපි මේ ළඟ තියෙන සංඥාවල් වලට සාදු කියන්නේ නැතුව, ඒව සරණයක් නැතුව, තුනී වෙන, තැම්පත් වෙන ආනාපානෙතම ඡන්ද දීගෙන යන්න නම් ලෑස්ති වෙලා යෑම තමයි එකම ක්‍රමය. මේ ශාපේ අපවත්ති ලොකු සාංශ මතක් කරනවා. මෙහෙම දෙයක් වෙනවා නම් ඒ යෝගාවචරයට උපදෙස් දෙන්නේ කියලා ආනාපානෙම හිත දිගට යනකොට ඉස්සරහාදි මේක නොපෙනී යයි. එතෙන්දි මම දැඩි සතියකින් දැඩි වීරියකින් මේක වෙනකට වඩා ගිලිහියා නොයන ආකාරයේ විකට බලන්නේ. ඒකට හොඳ උපමාවක් කියනවා නම් රෑ කණ්ඩක් උඩට නැගලා ඉර නැගිටින එන වෙලාවේ තරුදියා බලනකොට සම්පූර්ණ අරුණ නගින්න කලින් අහස පුලාම සමමල්ලක්තියක් වාගේ තරුපේ. නමුත් ඊට නැගෙන නැගෙන නැගෙන නැගෙන එනකොට මොකද වෙන්නේ? අර තරු එකින් කුංචු කුංචු ක්‍රමයෙන් ක්‍රමයෙන් නැතිලා නැතිලා හොඳ ප්‍රකට තරුවක් විතරක් ලාවට යාන්තමන පේන්න පටන් ගන්නවා. ඒකල ඊර ප්‍රකට වුණාට පස්සේ තරු නොපෙනිය. ඉතින් අපි ගෙදර එනවා තරු නැති උනායි කියලා. නමුත් අපි දන්නා තරු නැති වෙන්නේ ඒ තරු එතන තියෙනවා බාහිරින් ආව ප්‍රකාශ ශක්තිය වැඩිකම නිසා අර තරුව නිවීන භාවයටපත් වෙනවා. අපිට කියන්න බෑ තරු නැති වුණා කියලා. දවල්ටත් අරු කියනවා පේන්නේ නැහැ. ඒක සාමාන්‍ය ගමේ කතාවක් කියන හත් දවසක් මුකුණු වෙන්න මැල්ලුම කන්නේ කියලා දවල්ටත් අරු පෙනී කියලා. දැන් පිළිම හොඳ නම් තරු ජීවිතය. ඒ වගේ ආනාපානෙ නොපේනවයි කියලා ආනාපානෙ නොබන මැරෙන්න එපායි. මැරිලා නැහැ. මේ අදහස් කරන අපේ හිත කලකොල වැඩි, අපේ හිත ඔලොමොල වැඩි. ඒක තැම්පත් කරන්න නම් අර බොරොසු නැනිසා සියුම් තැන්ට එනකන් දවසින් දවස ටික ටික ටිකෙන් ටික ටිකෙන් ටික පිහියක් තියුණු කරගෙන ඉන්නා වගේ ගාගෙන ගාගෙන ගාගෙන යනකොට ඉතාම සියුම් තැන්ට එනකොට පේන්න පටන් අරගනි. ගොරෝසු ආනාපානෙ නැත්නම් ආනාපානයක් කියන එක අහුවෙන්නේ නැහැ. නමුත් බලාපොරොත්තු සුන් කරගත යුතු නැහැ. සියුම් ආනාපානට යනකොට ආනාපානෙ මට්ටම් තුනක් ගොරෝසු ආනාපානෙ සියුම් ආනාපාන දා සියුම්තර කියලා තුනක් තියෙනවා. ඇත්තට මේ තුන තුන නිවනක් තියෙනවා. මේ තුනම දිගටම ගියොත් ආනාපානෙ දැක දැක දන දන ඒවා දාන්න පුළුවන් ඒක තමයි නිරෝධය කියන්නේ. අපි කොතනකදී හරි පාවා දුන්නා නම් ආයෙත් මුලට යන්න ඒකයි සරුවචනන්ද මතක් කරන ආනාපානේ 16 ආකාරය දැක්කහනම් සතර සතිපට්ඨාන සම්පූර්ණ වෙනවා, බොජ්ජංග සම්පූර්ණ වෙනවා, නිවන් දකින්න. නමුත් අපි ආනාපානේ ලාවට තුනී වෙනකොටම ඒක පාවා දීලා ඊගාටන සද්දයක් පදාගෙන අයියෙන් කෑගහනවා. වේදනාවක් පදාගෙන හිතවිල්ලක් ගන්න කෑගහනවා. ඒකෙන් වෙන්නේ ආනාපානට අනදර කිරීම. අනේ අනදර කිරීම නිසායි අපිට මේ භාවනා මෙච්චර දවස් හතේ භාවනාවලා අවුරුදු හතක් කරලා සමාහට කල්ප හතක් කරලා සමාහට කොච්චර කළවත් ඉවර කරන්න බැරි අපි බොහෝම ඉක්මනට පාවා දීම කරනවා. නමුත් මුලින් කිව්වා වගේ මේක පාවා නොදී කෙලින්ම ආනාපානේ නිවන් දකපු කිසිම කෙනෙක් නැහැ සර්වඥාන්සටත්. පුහුණු වෙන කාලේ මේ වැරදිල්ල වැරදුනා. ඒකයි උන්වහන්සේ මේ හතරකට කඩලා පෙන්නන්නේ සතියින් යුක්තව ආසත ප්‍රසාත කරලා දීර්ඝය කියනකොට හා දැන් මොන දීර්ඝව ගන්න. දැන් මොන දීර්ඝව හෙන්නවා කියලා කොහොමද දැනගන්නේ? ඊගාවට පළපුරුදු දන්නව කෙටි වෙනවා. කෙටි වුණාට පස්සේ නෑ කියලා හිතන්නේ මේකේ දැන් මේ කියන එකේ මුල මැද අග වශයෙන් ආත්පස ආනාපාන බලන්නේ. සබ්බ කාය පරිසංවේදී. එතෙන්ට යනකොට තමයි අභියෝග වෙන්නේ වේදනායි කියන ශබ්ද ඉතින් ගොරෝසු වැඩ කරන්න පටන් ගන්නවා. මේ සිවුම් වෙලා යන ආනාපානේ පැත්තකට පචය. එතකොට මම නිදර්ශනයක් කියනවා මෙහෙම. හිතවිලි වේදනයි ශබ්දයි ආනාපානේ තුන් තුන් හතර දෙනාම අපේ තුමු නළුවෝ කියලා වේදිකාවේ නාඩගමේ ආනාපාන තමයි ප්‍රධාන නළුවා. නමුත් හැම ජවනිකාවේදීම ප්‍රධාන නළුවා ඉස්සරහින්ම ඉන්නේ නැහැ. සමහරට වේදිකාව පිටිපස්සට යනවා වෙන සමහරට දුෂ්ටයා ඉස්සරහට එනවා සමහරලාට කෙල්ල ඉස්සරහට එනවා සමහරට මොන මොනද ජවනිකානේ යන්නේ. ඒ කොයි එක ආවත් මුළු තේමාවටම ප්‍රධාන නළුවා වැඩගත් වෙනවා. අන්නේ ප්‍රධාන නළුවා අසරණ කරන්නේ නැතුව දිගට බලන්න හිටියොත් නාටකමේ තේමාව අල්ලගන්න පුළුවන්. ඒ නිසා තුනි උණයි කියලා සිව් උණයි කියලා ආනාපානේ නතර කරන්නේ නැතුව ආනාපානෙ මම බලනවා නම් මම අසරණ කරන්න ඕන ආනාපානෙට පණ දෙන්න ඕනේ කියන හැඟීමෙන් බැලුවොත් මම සින්දු පළුවක් තමයි මෙතෙන්දි මතක් කරන්නේ. සංකා මේ දවසේ මේ යුද සෙබළුම් පිළිබඳ සින්දුවක් තියෙනවා මම පැවිදුණාට පස්සේ කරන්නේ තමයි මුළු සින්දුව පාඩන්නේ නැහැ. කැලලයි පද පතක තියෙන එක කියනවා යුද බිමේ ඔබ හදවතින් ඔබ යුද බිමේ අපි තන්කලේ නැත කිසි දිනේ කියලා ඉන්නවා. අන්නේ වගේ ආනාපාන යුද්ධක තෙලඹිලා කිසිම වේදනාවක් එක රද්ද කරන කලබල කරන වෙලාවේදී ආනාපාන තන් කරන්න එපා. ආනාපානේ පාවා දෙන්න එපා. අපි ගැම්ම දෙන්න. ඔබට යුතුයබිමේ ඔබ වැඩ සටහන් කරනකොට අපි gedara හිටියත් අපි හදවතින් ඔබත් එක්කයි ඉන්නේ. ඒ නිසා තුනී වේගන යන ආනාපානට අන දීලා, උර දීලා, ලය දීලා ඒක දිහා බලන් හිටියොත් ලස්සන සහයෝගයක් තුනා වෙනවා. නැත්තම් කාය කායනුපස්සී විදිහට මේක සංසාර නොදකපු ගැඹුරක්. අධියට අත දාලා බැලිලක් බලන්න පුළුවන්. එහෙම ආනාපාන හතරක් බලනකොට හැලෙන එකනේ කියනවා කියන්නේ. පහමෙන් පහක් බලන්න. පංග හයක් කරන්න පුළුවන් කියලා කියන්නේ අර ආනාපානෙ නොදැක්ක වෙස් නොදැක්ක මූණත් නොදැක්ක නිල තල හැඩ නිල දැකීම. අනේ බලාන බලාන බලාන යනකොට වැඩෙන සතිය, වැඩෙන සමාධිය ඉස්සල්ලාම වැඩෙන යෝගාවදයක් තමයි. මොකද ඒකට සංවේදීව යන්නේ. ආනාපානෙ වැටෙන්න වැටෙන්න තුනී වෙන තුනී වෙන අභියෝග වෙන්න වෙන්න ඒකට ආයේ දීපිට කටයුතු කරන්න කරන්න කරන්න යෝගාචරයේ ජීවිතේ තේමාවක් වෙනවා. වැඩක් කරන්න ගියාම එල්ලයක් ගන්න. ගොනුවක් තියෙනවා, යොමුවක් තියෙනවා. මෙන්න මේ ගොනුව යොමුව තමයි අපේ ජීවිතේට කුඳු වැඩපලක් තේමාවක් වෙන්නේ. ඒ සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ නම් සතියයි සමාධියයි තමයි. නමුත් මේ සත්‍ය සමාධිය ඇති කරගන්න ඉස්සරහින් තියාගත්ත ආනාපාන නිසා ආනාපාන මේ විවිධ රංගන, විවිධ මුළු ගැන්දීම්, විවිධ ක්‍රියාකාරකම් සේරම දැකගත්තේ නැත්නම් ආනාපාන දැකයි කියන්න බෑ. සර්වඥයන් සඳහන් කරන ආනාපාන 11 ආකාරයක් තියෙනවා. 11 ආකාරෙම දැක්කොත් විතරයි ආනාපාන කෙරුවයි කියලා කියන්නේ ගොරෝසු ඉස්සරහින්ම තියෙන අවස්ථාවේ දැක්කට 11 ආකාරය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාචරය පහු වෙනකොට පහු වෙනකොට තේරුම් ගන්නවා මෙතෙක්කල් ආනාපානේ හැලුණා, රැටුණා, නැති වුණා කියලා. සෑම වෙලාවකම ආනාපානේ වෙන පැතිකඩක් පෙන්වන්නයි උත්සාහ කරලා තියෙන්නේ. අපි ඒක බාර ගන්න ලෑස්ති නෑ. අපි ඒක හරි භාවනා කියලා දන්නේ නෑ. ඒ නිසා අපි ඒකට අනදර කරපු නිසා හිතවිල්ලක් හරි වේදනාවක් හරි සබ්ජයක් හරි අර පාළුගේ වළම් බින්දිනවා වගේ ගෙට වැදිලා විනාශයක් කරලා තියෙනවා. නිසා කමඨාන් සූත්‍ර කරන්නේ නැතුව ගියාර කවදාකවත් ඔය බොරු වල පන්නන්න බෑ. කමඨාන් සූත්‍ර කරනකොට උනත් පූර්ව නිගමන වලින් තොරව තමන්ගේ වෙච්ච දේ වෙච්ච හැටියට කියන්න පුරුදු වෙන තාක්කල් ගුරුවරයා අසරණ වෙනවා. ඒක අන්තභාගයට වැටෙනවා. මොකද කියන කෙනා හරියට කියන්න ගන්න. ඉතින් යම් ආකාරයක අපේ මේ කමඨාන් සුද්ධ කරන හරියට වෙච්ච දේ කියන්න දන්නවනම් ඒ ඒ කරන කෙනා මේ ශිෂ්‍යයෙක් කියලා එයාට පන්ති ගණන් පාඩම උගන්වනකොට ගුරුවරයා හරියටම තේමාව තියෙනවා. චිත්‍ර උගන්වනකොට මේකේ තියෙන සාහිත්‍ය රසය, సౌందර්ය රසය වැටහෙනවා. වෙන මොනවත් විශයක් කරන්න ගියත් මේ සතියෙන් ආනාපානට ගත්ත මේ එල්ලේ ඕනම දෙයකට යොදවන්න පුළුවන්. මොකද කොයි එකක්වත් වටින්නේ නැහැ. මේ කාය කායानुපස්සනා විදිහට සතිය තුලින් කායේ කායano බලන සුලෝගත කිරීම තමයි පරම නිෂ්ඨාව ලබන්නේ. නමුත් ඒ බුද්ධලේ අනිවාර්යම හැකියාවල් දක්ෂතාවයන් එයාට තියෙන කෙටි පාවත් සියලුම පෑදෙන පටන් ගන්නවා. මේ ආනාපාන සතියේ වර්ධනය සිදු වෙන්නේ බොහෝමත්ම හිමිට. නමුත් ඒකෙන් හම්බ වෙන ප්‍රතිඵල මුළු ජීවිතේ පුරාම සුවඳ මිහිරියාවක් ඇති කරනවා. ඒ වෙලාවටකින් කියනවා කඩා විඳ ගන්න නැතුව අර හිමීට වර්ධනය වෙනදී දිගට පවත්වමින් කොච්චර වැටුණත් අන්තිමට ගිය දවසේ ගත්ත සියුම්තාවයට වඩා මං අද හෙට යනවා ඊගාදා ඊට වැඩි යනවා කියන හැඟීමෙන් කරගෙන කරගෙන යනකොට පුදුම විදිහේ ආත්ම ශක්තියක්, පුදුම විදිහේ ධෛර්යයක්, පුදුම විදිහේ බාධක වලට මූලිකම ශක්තියක් ඇති වෙන පටන් ගන්නවා. ඒකෝට ආතාව වීර්ය සතිය සම්පජාඤ්ඤය පුදුම විදිහට වැඩෙන පටන් ගන්නවා. ආනුනේ විදිහට මේ ආනාපානයේ කරගෙන යනකොට ඒ පස්සම්බන පස්සම්බන කියන්නේ සංහිඳියාව සංසිඳීම නොවීම බැරුව යනවා. කොච්චර කරතරාවක් ඒක ඉවසා දරාගෙන ඊට වැඩිය සියුම් ආනාපාන. නැත්නම් කරදර ආස්සේ රිංගාගෙන ඉන්න ආනාපානෙටම රජ කරනවා. කරගෙන කරගෙන යනකොට සංසිද්ධිය කියන එක අනිවාර්ය විශක් වඩපත් වෙනවා. කරදර ආව සංසිද්ධියවන්න ගන්නවා. කරදර නැත්නම් අනිවාර්යයෙන්ම සංසිද්ධියනවා. අන්න ඒකෙන් තමයි මේ කයේ කය අනුව බැලීම කියන හතර කොටස් හතර සම්පූර්ණ වෙන්නේ. ඒක නිසා යෝගාවචරයේ මේ අංශ හතර දන්නවනම් ඒක කියලාගේ හැම දක්ෂකමක්ම වැඩි වෙන්න පටන් ගන්නවා. සමහර තැන්වල සූත්‍රවල සඳහන් කරනවා මෙපමණකින්ම සෝවාන් මාර්ග ඵල ඥානෙ සාක්ෂාත් කරගන්න පුළුවන්. එක සතිපට්ඨානයක් වැඩුවත් ඇති. මොකද සූත්‍රේ මතක් කරනවා රහත් වෙන්න සතර සතිපට්ඨානෙම අවශ්‍යයි. එනිසා මේ කියන්නේ පුංචි ගැඹුරක් වෙනවා. හැම කෙනෙක්ම මේකේ සියර ප්‍රමාණයක් කරලා තියෙනවා. මොකද ඊගාට කල යුත්තේ මොකද්ද කියන එක ඒ යෝගාවචරණ වගේකින් පවරන්න මෙච්චර විස්තරසහිතව කතා කරන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ හුස්ම පිළිබඳ විස්තර දැනගත්තා මදි. අපිට අරක දැනගත්තේ නැහැ මේක දැනගත්තේ නැහැ මට දිබ්බ චක්කු පහළ වුණේ නැහැ මට දිබ්බ සෝත නැහැ අහසෙන් යන්න බෑ නම් මනම් හොයන්න පටන් අරගත්තොත් කොහේයිද කියලා විශ්වාස කරන්න බෑ ඊට වඩා උගාවක් වදිනවා මේ හොස්ස යට තියෙන ආනාපාන දිහා බලන්න ඒකට අවධානය යොමු කරන තාක් කල් ආනාපානිය අපිට අනුකම්පා කරන්නේ නැහැ ආනාපානට අනුකම්පා කරන්න බෑ. අපිට පුළුවන් ආනාපානට අනුකම්පා කරන්න. අපිට පුළුවන් ආනාපානට නිසිතන දෙන්න දීපු ගම ආනාපානෙ විසින් අපිට අවශ්‍ය නිසිතන දෙන්න. වෙනස් විදියට කියනවා අපි ධර්මය රකින්නවා නම් ධර්මය අපිව රකින්නවා. මේ ධර්මය අපිව රකින්නේ අපි ධර්මය රකින්නේ එකම ආරක්ෂකයෙක් විසින් සතිය තමයි. සතිය තමයි අපිට ඉන්න ආරක්ෂකයා. අනේ සතිය හරියට යොමු කරවනම් පුදුමාකාර ගුණයක් මෙතෙක් කරපු සෑම වැරද්දකම වටිනාකම අපි යට කරපු සෑම චිත්තක්ෂණයකම වටිනාකමක් ලැබිලා අපි නැගිටින්නේ අනිත් වැඩි විශ්වාසයි. ඉස්සල්ලා නම් විශ්වාස කරන්නේ ආනපාන. දැන් වැඩෙන්නේ නම් සතිය. මොකද අවසාන නම්බු යන්නේ සර්වඥාන්වහන්සේ. ධර්මයේට සංග්‍රහණය. ආනී විදිහට මේ අභ්‍යන්තර බාහිර විශාල නිෂ්කාශනය. ගනුදෙනු කිරීමක් මේ ආනාපානේ යෑම දෝෂයන් තුන සිදු වෙනවා. ඒ නිසා කායන පසනාව සම්පූර්ණයෙන්ම ආනාපාන තුලින් කරනවා. නමුත් මේ ආනාපාන කායන පසනාව කොටහේ තව කියනවා ඉරියාපත් භාවනා සම්පජන්‍ය භාවනා උදාත් ඒවා කියනවා. අද වේලාව මේ වෙනකොට අපි පැයකුත් විනාඩි 15ක් විතර ගත කරලා තියෙන නිසා අපි මෙතනින් නතර කරනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ ආනාපාන සම්බන්ධව පියවර හතර අපි සාකච්ඡා කරලා තියෙනවා. මේක බොහොම තවත් 10 6ක 7ක භාවනා වැඩ පිළිවෙලකදී බොහොම මන්දගාමී වේදා මොකද අතිපත්තාන සූත්‍රය ඉවර කරන්න වෙන්නේ මේ විදිහට ගියොත්. නමුත් මට හිතෙනවා නමුත් මේ ටික අවශ්‍යයි. භාවනා කරන්නට අවශ්‍ය නිසා ඒ අවශ්‍ය වෙලාදී අපි ඉක්මනට යන් මේ ටික අවශ්‍ය වෙන නිසා මේක හොඳට ගෞරව කරලා සද්ධාවෙන් කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම Taman ඉන්න තැනින් තව පොඩ්ඩක් ඉස්සරහට යන්න මේ මිනිස්සු හිමි පනින්න බෑ ආන්නේ විදිහට ගියොත් ඒක ස්ථිරසාර විශ්වාසනීය වැඩක් වෙන නිසා කිසි වෙලාවක ආය මකන්න බැරි තත්ත්වයට වෙනසක් ඇති කරනවා මොකද මම මේ අදහස් කරන්නේ මේ මකන්න බැරි තත්ත්වයක් ඇති කරලා දෙන සෝවාන් මාර්ග ඥානය කියලා නමුත් මේ පිට විපස්සනාවට හොඳ ගලේ කෙටුව වගේ ලක්ෂණ කියලා දෙන නිසා මේ ධර්ම කොටාසිය අසාවන කිචිමේ මේ අත්හන තමන් මෙතෙක් කරන මේ භාවනාවේ ලැබිච්ච අත්දැකීම් කොටසක් මෙතෙක් බහන බහන අහලා ලැබිච්ච මූල ධර්ම කොටසකුත් තිබුණා නම් ඒක තව තවත් දියුණු සුණුකත්වයටපත් වෙලා තමන් පිළිබඳව ලොකු විශ්වාසකින් මේ කරගෙන ගියේ පාරමයි හතියක විශ්වාසයෙන් කරන්න ඕනේ කියලා කායන ප්‍රසනාවේ තව ගැඹුරට යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මම මෙතන නැත ගන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ආයතන විදිහට මේ මතින් නැගී සිටි ප්‍රශ්න සාකච්ඡා කළ යුතුමක් තියෙනවනේ. ඉතින් ඒ සඳහා මම සාදරව ආරාධනා කරනවා. දැන් කියපේවා පිළිවෙල තේරෙන නැති යමක් තියෙනවනම් චෝදනා කරුවක් කරන්න. සත්පත්තාන භාවනා ඒකයන් මන්ද කියන. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සත මේ අර සර්වඥාතු ආනාපාන සති සූත්‍රය සඳහන් කරනවා ආනාපානිය හරියට කරනවා සත සතිපට්ඨානෙ වැඩ. සත සතිපට්ඨානෙ වැඩෙනවා නම් බොද්ධංග ධර්ම වැඩ. අනිවාර්යයෙන් මේක විමුක්ති විමුක්ති ඥාන දර්ශනයට යොමු කරනවා. ඒ වගේම ධර්මානුපස්සනා කොටසට යනකොට ධර්මානුපස්සනා මාර්ගිකාවක් වශයෙන් ඔය චතුරාර්ය සත්‍යයේ ඉතින් මාර්ග සත්‍ය විස්තර කරනවා. ඒ නිසා ආනාපානය සම්පූර්ණ කරනකොට මේ සත්‍ය ප්‍රෝතිපාක්ෂික ධර්ම සම්පූර්ණ වීම ඒ අවසානයේ තියෙන ආර්ය අෂ්ටාංග මාර්ග සම්පූර්ණ වීමත් වෙන නිසා උත්කෘෂ්ඨ වශයෙන් කියන්නේ ආනාපාන සතර ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි ඒ කායන මාර්ගය කියන්නේ. නමුත් ඒකේ ආධුනිකයට එකවර ගන්න බෑ. ඒ ආයේ ආනාපානෙ වඩලා කායන පසන වේදනාන පසන චිත්තාන පසන ක්‍රමයට යනවා. සතර සතිපට්ඨාන සතර සම්පජඤ්ඤය ඊර්ධිපාදම් බාල ඉන්ද්‍රිය බොද්ධංග මාර්ග ඥාන පිටිට යනවා ඒක එක චර්චවල හැටියට මේ දේශනා විලාසය වෙනස් වෙනවා කොහොම කරත් ආනාපානීය කියන මේ දී ක්‍රියාත්මක කිරීම තුලින් තමයි